මෙරට ටෙලිනාට්‍ය අතර විශේෂ පිළිගැනීමකට බඳුන් වූ දඬුබස්නාමානය සංගීතයෙන් විචිත්‍ර කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයි. ඔබට අමතක නොවන අයිවෝ ඩෙනිසුන් හා අමරසිරි පීරිසුන් ගැයූ එහි ආ තේමා ගීතයයි මේ. Thank you. පින් නැති බව දන්නේ අනුවාද සුජීව හෙට්ටිතන්ත්‍රිකේ සංගීතය සුනිල් දයානන්ද කෝනාරයන්ගේ සමන් ලිනින්ගේ ගායනය ගීතයක පදවැල තනුව සංගීතය සහ ගැයීම එකිනෙකා පරයා නොයමින් සාර්ථක සංහිඳියාවක් මතුවෙද්දී ගීතය පුරා විසිරී ඇති සංවේදී භාවයන් නිසා ශ්‍රාවක සිත් සසලවනු නොඅනුමානයි Thank you. මගේ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වට උඹේ කුසේ අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මන්දියේ වැවේ දෙවියනි මේ තියන්නේ අපි උදේ කෑ වැල්ලලේ දකින්නට පෙර කිරි කලේ වීදතලක් උගත් කරලා ගෙනත් ඇති පංචායුදේ අලිහිතා අඩිය තිබුවේ බොඩි පුතා සැත පුනු කුසේ මගේ පැලේ ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නේ නැති මර බයේ सुहा මේ තියෙන්නේ අපි උදේ කෑ වැල්ලලේ කෙසේ වෙතත් මිනිසයා සහ සතා සිව්පාවා අතර තිබිය යුතු සමතුලිත බව බිඳී ගිය විට දෙදරා යන්නේත් සංහිඳියාවමයි සුපුරුදු අතහිත හේමන්ත සප්‍රමාදු සමග සමන්ත පියසෝම නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න පෙරවරු 10 විනාඩි 27යි ඔබ සදේශීය සේවයත් සමගින් ඔබ වෙනුවෙන් අපි ගීතයක් තෝරාගත්ත මේ ගීතයේ ගීපද විපුල ධර්මප්‍රිය ජයසේකර සංගීතය සහ ගායනය ශාලිතා බෙවික්‍රම විපුලු මලක ඇද දැස සලා සිතුම් විහං කැල වසන කළා මග තොට රැඳින සහතු වසා මතකද අප නෙති කතා ප්‍රේම ඉඟි නැරුවා සුඳුරු වසන්තයක මොහොතක සුවපා දෙන්නවා පෙරවරු 10 විනාඩි 30යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවය ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් ආදරණීය රසික රසිකාවනි ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නයි සූදානම් වන්නේ. විපත්ති වසංගත කාල සමයේදී විවිධ බාධක මැද්දේ මෙම වැඩසටහන අපි පටිගත කරන්නේ මාර්ගගත තාක්ෂණය ඔස්සේ. ඒ වගේම ඔබත් නොඑක් කරදර පීඩාවලට මුහුණ දෙමින් මේ බඳු වැඩසටහන් රස විඳින බව අපි දන්නවා ඔබට සුබ පතනවා. විකාර හේතව සති වික්‍රියන්තේ යේෂාම් නචේතාන්සි තේව ධීරා. මීට පෙරත් මේ ශ්ලෝකය කියලා තියෙනවා. කාලිදාස කවියාගේ කුමාර සම්භව කෘතියේ තමයි මේ අදහස එන්නේ. ඇයි මේ අදහස කියන්නේ? එය නැවත නැවත කල්පනා කිරීම හිතට ගන්න එක ශක්තියක් නිසා. කුමක්ද හි තේරුම? හිත අවුල් කරන යමක් ඇති තැනත් වියවුල් නොවි ජීවත් වන්න ඒ ප්‍රඥාවන්තය ප්‍රඥාවන්ත සමාජයක් කාරුණික සමාජයක් බිහි වෙන්නට ඕනි රටට ආදරය කරන මිනිස්සුන්ට දැයට සමයට රැසට ආදරය කරන දයාබර මනුෂ්‍යත්වය ඇති මිනිසුන්ගෙන් පෙරෙන්නට ඕනි අමරදේවයන් අරිසෙන් අහුබුදු සූරීන්ගේ ගීතයක් ගැයුවා ගුවන් විදුලියට. අමරදේවයන්ට ගායන බෘන්දයක්ද සහභාගී වුණා සහාය වුණා එම ගීතය රසවත් කරන්නට. ඒ ගීතය මාතෘභූමි වන්දනා ගුවන් විදුලියේ CD පටයේ සංයුක්ත පැටියේ ඇතුළත් වෙලා තියෙනවා. වන්දනීය වූ ಕಾಸವೇನ ಋತುವಿನ කුණි බඳ කැප වී රට වෙනුවෙන් මේ ප්‍රබෝධයෙන් ජීවිතෝනේ ආවිරුනි බඳ කැප වී රට වෙනුවෙන් සූරවීර ගති පෙන්වා දැන් උද දෙමු සමය සදා පුතුනේ ලක් පුතුනේ පුතුනේ නිජ බිම තන තිබූ ඉන්ද්‍රියමයි විකල් නොවේ බුද්ධිය නොවෙනස්ය ඒහා දිවිය ගෙවේ මුල් දින තිබූ අදර් රැඳුණක් නිබඳ මුවේ දුප්පත් වූ පසුව සැලකුම් නොමැතළුවේ දිලිඳුකම දුප්පත්කම දරිද්‍රතාව සංස්කෘතෙන් කියන්නේ දාලිද්දය පාලියෙන් කියන්නේ ඒ ජය ගන්නට ඕන මේ අභියෝගය ගැටලුව ජය ගන්නට අවශ්‍ය වෙනවා එහිදී ආධ්‍යාත්මික චින්තන සම්ප්‍රදායද කායික ශක්තියට එකට එකතු වෙන්නට ඕනි. මොහමඩ් ගවුස් සංගීතවේදිය එම්.වි. ජොහර්ෂාට නිර්මාණය කර දුන් මේ ගීතය මතක ඇති. Thank <laughs> you. මහසා කුමාරෝ විදුනේ වැඩින්නා මහබෝධි මුනේ මහබෝධි මුනේ විදුරක් මේ රකුනේ දෙන්නා මහසා කුමාරෝ විදුනේ වැඩින්නා මහබෝධි මුනේ රාති සදෙවුන සුරනා නදී සනාදදී අහසේ සුරංගනා ගෝමනගම් දඟුම් කිදී උදනා සඳෙහි දෙව්ලෝ මල් වැස්ස වහිනා මහපාස්මානෝ විදුරුනේ වැඩින්නා මහබෝධි මුලේ චන්ද්‍රකාන්ති සුරම් මලානී කදී විශාන්ති පානාති ලොවේ ඒකලෝකදී විශාන්ති පානාති ලොවේ ඒකලෝකදී තිලොවේ ඒකලෝකදී නවනීල පීතාදී බුදුරක් විහිදෙන්නා භගවත් භගවත් භගවත් මහා සත්ත්වෝ ලෙසම පරදන්නා මහබෝධින්නේ සංසාර ජාති ජාති පිරු තුම් පාරමී භගවාස් මහා සත්සම් ජීවදයින මහබෝධිමේ මහබෝධිමේ දිනරත්නේ වෙනි දෙන්නා මමකාත් මනෝ විදුවන්නේ වැඩයිනා මහබෝධිමේ අපේක්ෂා භංග අවස්ථාවකට මුහුණපා කිසිම උදව්වක් ලද නොහැකිව සිටින පුද්ගලයෙකුට තමාගෙන් ඉහළට නැගී සිටීමට සහ තමා සිටින තැනින් එහාට වර්ධනය වීමට ඉඩ සැලසෙන්නේ තමා තුළ වෙනසක් ඇති කර ගැනීමෙන් ඔහුට තම පෞද්ගලික ඛේදවාචකය මහජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගන්නට පුළුවන් මේ ಭಾರತೀಯ භජන් ශෛලියේ ගීයක්. එම ගීතය ගයන්නේ මොහමඩ් රාෆි ඒ අග්‍රගණ්‍ය ගායකයාණන් විසිනි. चाहत कमल नैन को देखो चाहत कमल नैन को निस दिन रहत उदासी अखियाँ निस दिन रहत गए गर पांसे अखियां हरि दर्शन के प्यासे अखियां हरि दर्शन मोतियन की माला केसर तिलक मोतियन لك कासी अखिया हरी दर्शन විවාදයක් ඉදිරියේම ජීවිතයට පුළුවනි ඊටාම විනාශකාරී තත්වයන් යටතේ වුණත් ඕනෑම අවස්ථාවක් ජීවිතයට අර්ථවත්ව පැවතිය හැකි බව තමයි වෛද්‍ය වික්ටර් ෆ්‍රැන්ක තමන්ගේ ඊටාම වටින අදහසක් ලෝගෝ තෙරපි කියලා ඉංග්‍රීසියෙන් ප්‍රචලිත වෙච්ච සිංහලෙන් කියන්නේ එයට ඉෂ්ටාර්ථ චිකිත්සාව, ඉෂ්ටාර්ථ චිකිත්සාව. ඒ අදහස ගෙනහැර පෑ මිනිස් දිවියේ අරුත සොයා යාම කියලා මේ ලෝක යුද්ධ වලින් නාසි හමුදාවන්ගේ පීඩණයට පත් වෙච්ච මේ වෛද්‍යවරයා තමන්ගේ පවුලේ අය තමන්ගේ ඇස් ඉදිරිපිටම ඝාතනය කරන දුටු කෙනෙක්. නමුත් ඒ සියල්ලම වෛරයකට හරවගන්නේ නැතුව ඒ යුද උපද්‍රවයෙන් බේරිලා ලෝකයට සේවය කළා. ඒ කඳුරු වලදී වද බන්ධණයටපත් වෙච්ච අයට සේවය කළා. අන්න ඒ පොත තමයි Man's Search for Meaning කියන පොත. ඒ තමයි සිංහලට නැගෙන්නේ මිනිස් දිවියේ අරුත සොයා යාම කියලා. ඒ අදහස තමයි මුලින් දැන් අපි ඉදිරිපත් කළේ. සුසිල් ප්‍රේමරත්න මේ චිත්‍ර ශිල්පියෙක් සහ ලස්සන ගීත නිර්මාණය කළ සංගීතඥයෙක් වගේම ගායකයෙක්. සුසිල් ප්‍රේමරත්නයන් ඉන්ද්‍රාණි විජයබණ්ඩාර සමග ඉන්ද්‍රාණි විජයබණ්ඩාර සමග ගැයූ ගීයක් පැරණි ගීයක් ධර්මශ්‍රී කල්දේරා විසින් මේ ගීතය ලියා තිබුණේ අපි බලමු මේ ගීතය රස විඳින්නට පුළුවන්ද කියලා Thank you. මෙන් කා කොහෙද මගේ කිදුරු ගොඩේ සෙනවිලා වගේ මහා අමනා පින්ද සුදී ඕනේ මට කඳුළු දුනි කොවද මෙන් කා kumbalan කෙනෙකු බෙන්දුත් සම්පත් මේක ලැබේවි මිසකමයි නෑ කරදර සුඛ සිතුවේ නෑ කෙමා මානම් කිසිදාක ඔබ හා විසීමයි තනසුමයි කගිරේක ගියක් දොරක් නැත නවාතනක් නැත උන්නත කම සුදහිමිති විදුලි පහන් නැත කඳරක් කැන නැත උල්ලකුවක් සුන්නාතරතේ අම්මාවකේ ගන අඳුරම කන්නට විදි පහන ඔබ තමයි ළඟේ විදි පහන ඔබ තමයි ළඟේ ආදරණීය රස ලබා මේ හදවත දෙක එකතු තබා ආනගලා වාසනා මගේ කනකින් දිවිදිමින් ප්‍රේම රංගියේ ආ හා හා හා හිරුදාවට පෙර අරුණ නැගෙන්නාක් මෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට සප්ත බොජ්ජංග ධර්මයන්ට කල්යාණ මිත්‍රතාවම පූර්වංගම වෙනවා. ඒ කියන්නේ මුල් වෙනවා කියන එක. කල්යාණ මිත්‍රතාවම පළමුවැනි වන බවයි එහි අදහස. අංගුත්තර නිකායේ දැක්වෙන පරිදි ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ දැක්වෙන පරිදි සද්ධර්මයෙහි පැවැත්මට කල්යාණ මිත්‍රතාවම හේතු වෙනවා. මේ සත්පුරුෂ සේවනය, කල්යාණ මිත්‍රතාව සද්ධර්මය අද ඊටම අවශ්‍යයි. එනිසා ජීවිතය ජය ගන්නට කල්යාණ මිත්‍ර සම්පත්තිය Taman තුළම ඇති කරගන්නට ඕනි. අමරුක් සවනල්ලේ මේ ගීතය සීති ප්‍රනාන්දු ගායකයාණන් සංගීත වේදිකාණන් ගායනා කළා. මෙහි සංගීත නිර්මාණය බී.එස්. පෙරේරා කියන සංගීතවේදියා විසින් තමයි ඉදිරිපත් කර තිබුණේ නිර්මාණය කර තිබුණේ ආනන්ද ජයසේන මේ ලේඛකයා තමයි මේ ගීය රචනා කරලා තියෙන්නේ. අපි හැරෙමු අතීතයට සීටි ප්‍රනාන්දුගේ හඬ ඔබට මතක ඇති. සුවයෙන් ගී ගයමින් පදිනට මෙන්නේ මා තුල සියෝ මැලියේ රට තාලට ඔතරිය ඇඳලා මුතු දෙපොටක් වැඳලා කන්නද රන්දෝ තුද ලෙලවාලා සවි කුමරි වගේ සුරතල් සොඳුරි මාද රැජනි ඔබ මගේ සුදුසු කුමාරි සෙවනල්ලේ මෙරන්නුන් ඉල්ලේ සෙම්ගී ගයමින් පදිනට එන්නේ මාතුර සියෝ මැලියේ මද සුළඟේ සැලෙනා අරලා දඹ අත්දේ ගිරවිය හා ගිරවා එක තුරුලේ උන් පිළිපදින ලෙසේ කෙලවට අතලා තෙම්පි ගයලා යමු පදිනට උන් පිල්ලා අවරුත් සෙවනල්ලේ මේ රන්නුන් පිල්ලේ තෙම්ගී ගයමින් පදිනට එන්නේ මාතුල දියෝ මැලියේ සුදු අරලිය මාලා පලඳා ඔබ සරසමි මැණිකේ නලලේ කුකුලේ දෙතොලේ මීවි මම මත්වෙමි මණිකේ කුරු අදුලට වී කුලේ නලවි අපි ගයමු අමර පෙමු අමරුන් සෙවනල්ලේ මේ රන්නුන් අදිනට එන්නේ මාතුල පියුමැලියේ ඔබේ ජීවිතය අපේ ජීවිතත් අපේ රටේ ජීවිතත් මුළු ලෝකයේම ජීවිතත් සෞභාග්‍යයෙන් ආරක්ෂාවෙන් සෞඛ්‍ය සම්පන්න නිරෝගී භවෙන් පිරුණු සතුට දනවන ජීවිත බවට පත්වේවායි පතනවා ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක